බොහොම පිං ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මෙහෙම ප්‍රශ්නයක් අහලා තියෙනවා සිතෙහි ඇතිවන චෛතසිකයන් ලෝභ ద్వේෂ මෝහ යන තුන් කොටසට අයිති වීම තීරණය වන්නේ කුමන අවස්ථාවේදීද ඒක තීරණය වෙන්නේ දැන් ඇසට කනට නාසයට දිවට කයට සිතට අරමුණක් ආවහම ඒ අරමුණ සම්බන්ධව ජවන් සිත් පහළ වෙනවානේ දැන් විශේෂයෙන් පංචද්වාරයට අරමුණ ආවන් පස්සේ සම්තිරණ වොත්තපන සම්තිරණ කියන්නේ ඒක මොකද්ද කියලා විමසා බලන වොත්තපන කියන සිතෙන් තමයි මේක විනිශ්චය කරන්නේ මේක හොඳ එකක්ද නරක එකක්ද කැමති එකක්ද අකමැති අන්නේ ඒ තීරණය දුන්නට පස්සේ තමයි එතනින් එහාට එතන ජවන් සිත් ලෝභ මූලික වෙනවද ද්වේෂ මූලික වෙනවද මෝහ මූලික වෙනවද අලෝභ වෙනවද අද්වේෂ වෙනවද අමෝහ වෙනවද කියලා ජවන් සිත්වලටයි බලපාන්නේ. එතකොට ජවන් සිත්තේ ඒවෙන් කවර ධර්මයක්ද ප්‍රබල වෙන්නේ කියලා තීරණය වෙන්නේ අර වොත්තපන සිතෙන් දෙන තීරණයත් එක්කලා.